මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි මේ මොහොත වෙනකොට දේශනා කරන්නේ. මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය අපි ඉවත් කරගatiya යුතු අයින් කරගatiya යුතු අපේ මනසට නොගැලපෙන ධර්මතාවයන් 10ක් තුලින් අපි අටක් පසුගිය දේශනාවල පැහැදිලි කරා. ඒවා ඉවත් කරගන්න ඕනේ. හැබැයි අපේ ඒ ධර්මතාවයන් මනසේ ක්‍රියාත්මක වුණොත් අපි නොදැනුවත්වම අහු වෙනවා උපක්ලේශයන්. එනිසා තථාගතයන් වහන්සේ මේ ධර්මතා 10 උපක්ලේශ හැටියටයි සඳහන් කරන්නේ. සිත කෙලසෙන. සිත අපිරිසිදු වෙනවා, සිත දූෂ්‍ය වෙනවා. එනිසා මේ ධර්මතාවයන් අපි දැනගෙන දැකගෙන දැනගෙන දැකගෙන අපි තේරුම් ගත යුතුය. අවබෝධ කරගත යුතුය. වටහා ගත යුතුය. දැනගෙන හා දැකගෙන. එයින් කරුණු අටක් කලින් දේශනා කරා. තව දෙකක් තියෙනවා. ඒ ධර්මතා දෙකත් අද දේශනා කරනවා. එන්නේ එක ධර්ම කාරණයක් තමයි උපේක්ෂාව. උපේක්ෂාව එක ධර්ම කාරණයක්. උපේක්ෂාව කියන්නේ මොකක්ද? උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ ස්වභාවය. හැබැයි මේ උපේක්ෂාව එන්නේ නිවැරදිව විදර්ශනා භාවනා කරන අයට. නිවැරදිව භාවනා කරන ආයතන උපේක්ෂාවෙන්. ඒ නිසා මේක වරදවා තේරුම් ගන්න එපා. අපි නිවැරදිව භාවනා කරනවා නම් අපේ සිත දැන් උපේක්ෂාවේ නම් තියෙන්නේ. එයාට හිතෙන්න පුළුවන්, එයාට කල්පනා වෙන්න පුළුවන් අපි මාර්ගඵලයක් ලැබුවා කියලා. අධිගමයක් ලැබුවා කියලා. රැවටෙන්න පුළුවන්. වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ උපේක්ෂාව ක්ලේශයක් උපක්ලේශයක් හැටියට දේශනා කරන්නේ. ඒ උපේක්ෂාව කියන්නේ සිතේ මධ්‍යස්ථ ස්වභාවය. සත්‍ර මධ්‍යස්ථතා කියලා සඳහන් වෙනවා චෛතසිකවල. ඒක කුසල චෛතසිකයක්. හැබැයි ඒ කුසල චෛතසිකය වුණාට ඒක කුසල නෙමෙයි කුසල චෛතසිකයක්. හැබැයි අපි නිවන කරා යන ගමනේදී මේ සියලු ධර්මතාවයන් පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්නවා. එහෙනම් උපේක්ෂාව කියන ඒ ධර්මතාවය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකිනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් කොහොමද දකින්නේ? උපේක්ෂාව කියන්නේ සිතවිල්ලක් විතරයි. සිතවිල්ලක් විතරයි. උපේක්ෂාව කියන්නේ. නාම ධර්මයක්. සිත තුළ හටගන්න. අපි දන්නවා නිදීම් තුනක් කියන සැප දුක් උපේක්ෂා. එහෙම නැත්නම් අදුක්කම සුඛ කියලා. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. දැන් ඒක වෙන එකක්. මේ తත්‍ර මජ්ජතතා කියන එක මේ විදර්ශනා භාවනා කරන අයට එන උපේක්ෂාව ඊට වඩා උසස් එකක්. ඒ උපේක්ෂාව. එදේ ඒ ධර්මතාවයක් අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට දකින්න. අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට. කොහොමද දකින්නේ? නිවැරදිව කොහොමද දැනගන්නේ? නිවැරදිව කොහොමද දැකගන්නේ? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. ඒතර උපේක්ෂාව කියන්නේ සිතුවිල්ල. සිතුවිල්ලක් කියන්නේ නාම ධර්මයක්. එහෙනම් මේ නාම ධර්මය නාම ධර්මයට ආශ්‍රයක චිතක්ෂණයයි. අපි දන්නවා. ඒ සිතුවිල්ලට ආශ්‍රයක චිතක්ෂණයයි. චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. නෑ ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙනවා නම් එතන තියෙන්නේ උදේ වැය කියන ස්වභාවය. උදේ කියන්නේ හටගන්න. ශනේ පෙරළුව විපරිණාමයක් පෙරලලා දැම්ම විදිල අවසන් කරා ඒ වැයයි. ඒක දකින දර්ශන නුවණින් දකිනවා ඥාන දර්ශනය. නුවණින් දැක්කා ඥාන දර්ශන. ඒ උපේක්ෂාව කියන නාම ධර්මයේ දකින්න ඕන අනිත්‍ය ලක්ෂණය. ඒක මනසට අනුගත කරගන්න ඕනේ. ඒකේ දුක්ඛ ලක්ෂණය දකින්න ඕනේ. ඒ දකින්න දුක්ඛ ලක්ෂණය මනසට සාතික කරගන්න අනුගත කරගන්න. සාතික කරගන්න. ඒ උපේක්ෂාව කියන ධර්මතාවයේ අනාත්ම ලක්ෂණය දකින්න ඕනේ. ඒක මනසට සාතික කරගන්න. අන්න එතකොට නිවැරදි මඟට වැටෙනවා. නමග යන්නේ මඟ වැටෙනවා. නිවැරදි මඟ. ඒ සම්මා දිට්ඨිය. ඒ පිළිබඳව නිවැරදිව කල්පනා කරන සම්මා සංකල්පය. නිවැරදිව කල්පනා කිරීම සම්මා සංකල්පය. නිවැරදි දැකීම සම්මා දිට්ඨියයි. මගක් දැක්කම මගක් දැක්කා. ඊළඟ උපේක්ෂාව කියන ධර්මතාවය චිතක්ෂණයක් ආයශනං චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා නම් ඒක නුවණින් දැක්කනම් අනිත්‍ය දර්ශනය ප්‍රකටයි. අනිත්‍ය කියන ස්වභාවය සිතට අනුගතයි. අනිත්‍ය කියන ලක්ෂණය සිතට සහතිකයි. අස්තිරයි, తాවකාලිකයි කියන්නේ. නිත්‍ය ස්වභාවයෙන් පවතින්නෙම නැහැ කියන්නේ. සහතිකයි. ඒ උපේක්ෂාවෙත් අපි බලන දුක්ඛයටයි පිළිගන්නේ. මේ විදර්ශනා භාවනා කරන්නයි කියන්නේ. නිවැරදි වෙන්නේ. සත්‍රමජ්ජස්ථා කියන්නේ. මේ විදර්ශනා භාවනාව තුළින් උපදින සංස්කාරයන් පිළිබඳව මදහත් බව. මේ කියනවා. දැන් නිවැරදිව විදර්ශනා භාවනා කරන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් ඒක දුක්ඛ ලක්ෂණය කොහොමද දකින්නේ? ඒකට අපි මෙතන කලින් මේ පිළිබඳව පෙන්වලා දුන්නා. ඒ උපේක්ෂාව කියන්නේ නාම ධර්මයක්. සිත තුළ ගොඩනගෙන සිතුවිල්ල. ඒකට සිත සම්බන්ධ වෙලා තියෙන රූපයක් එක්ක. සිතට කිව්වේ නාම කියලා. සිත තුළ ගොඩනගෙන යම් සිතුවිල්ලක් ඇද්ද ඒවත් නාම. සිත හා චෛතසික නාම ධර්මය. එහෙනම් මේ උපේක්ෂාව නැමැති චෛතසිකයක් නාම ධර්මයක්. හයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ, පැටලිලා තියෙන්නේ නාම රූප දෙකේ ක්‍රියාවක්. හොඳට බලන්න. හොඳට පරීක්ෂා කරන්න. හොඳට විභාග කරන්න. එන නාම රූප දෙක ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. පටිච්චසමුපාදයත් එක්කම ගලපන්නේ. දුක්ඛ ස්වභාවය අවබෝධ කරගන්න. ඉදිරි ධර්මයට ප්‍රත්‍යය ඉදිරි ධර්මය තමයි ආයතන, සලආයතන. ඒ ඉදිරි ධර්මය ඊකා විදිරි ධර්මයට ප්‍රත්‍යයෙන් උපකාරයි පිහිටයි. ඒ ස්පර්ශය. ඒ ස්පර්ශය නැමැති ඒ ප්‍රත්‍යයෙන් උපන් ධර්මය ප්‍රත්‍ය ඵලයක් හැටියට ඒ උපන් ධර්මය ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වේදනාව නැමති. ඒ ඵලයේ උපදවන්න ප්‍රත්‍ය වන ස්පර්ශය. ඒ වේදනාව ස්පර්ශයේ ඵලයක් හැටියට හටගත්තත් ඒක ශණයෙන් හේතුවක් වෙනවා. තෘෂ්ණාව නැමැති ඵලයට. තෘෂ්ණාව නැමැති ඵලයට. දැන් මේ සෑම ධර්මතාවයකට මේක චිත්තක්ෂණයක් ආයශ තියෙන්නේ කියලා දැනගන්න. ස්පර්ශයට වේදනාවට තෘෂ්ණාවට එක චිතක්ෂණයේ ආශ්‍රණයක් තුළ ඉපදෙන්නේ වේදනාවේ ඵලයක් හැටියට තෘෂ්ණාව නැමැති නාම ධර්මය හටගත්තට එයාට රැඳෙන්න බෑ ඒක චිතක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා උපාදානයේ නැමැති නාම ධර්මයකට පත් වෙනවා උපකාර වෙනවා අපි හිත වෙන උපකාර වෙන උපදවන්නේ ප්‍රත්‍ය වීමක් කියන උපකාර වීමක් කියන උදව් කිරීමක් කියන්නේ. එයා නිරුද්ධ වෙන කිසි ලක්ෂණයක් නෙවෙයි. ඒ උපාදානය තණ්හාවේ ඵලයක් හැටියට හටගත්තට එයාටත් ඉන්න බෑ. එයාටත් එක චිත්තක්ෂණයේ අවශ්‍ය ආ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒ කර්මපරේ. කර්ම සකස්යෙන්. කර්ම සකස් කරන්නේ. ඒකත් නාම ධර්මයක්. එයාටත් වැදෙන්න බෑ. උපාදානයේ ඵලයක් හැටියට ආවට හටගත්තට එයාටත් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳෙන්න වෙනවා. මේක ස්වභාවයෙන් සිද්ධ වෙන ධර්මතාවය. එයාට රැඳෙන්න බෑ. ඒ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා යා නිරුද්ධ වෙනවා. ඒ ඉදිරි ධර්මය තමයි භවය. ඒතර භවයටත් රැඳෙන්න බෑ. භවයේ ඊගා ප්‍රත්‍යයට උපකාර වෙනා විතරයි එයාටත් රැඳෙන්න බෑ. ඒ භවත් පිළිබඳව අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. කාම භවයේ නාම රූප දෙකම ඒකට රූප වලට චිත්තක්ෂණ 17ක් හා නාමයකට චිත්තක්ෂණ. ආදි වශයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. එනම් ඵලයක් හැටියට හටගත්ත භවය හේතු කරගෙන ඡාතිය ඵලයක් හැටියට හටගත්තා. එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ අපි අකමැති දේවල්, අප්‍රිය කරන දේවල්, අපි ප්‍රතික්ෂේප කරන දේවල්. හැබැයි අපිට ප්‍රතික්ෂේප කරන්න බැහැ. අපිට බැහැර කරන්න බැහැ. අපි ආස්වාදයක් සතුටක් සම්නසක් ලැබුවා නම් අර උපේක්ෂාව තුලත් ඒ උපේක්ෂාව තුලත් අපි ඇලුනා නම් අපට අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන ඒවත් බාර ගන්න වෙනවා සතුටෙන් හෝ අසතුටෙන් බාර ගන්න වෙනවා සතුටෙන් බාර ගන්නේ නැහැ ලෝකේ කවුරුවත් හැබැයි අසතුටෙන් බාර ගන්න බාර ගන්න වෙනවා එහෙනම් මේ උපේක්ෂාව කියන ධර්මතාවයත් අයිති දුකට. හදයි සමාජ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දේ උපේක්ෂාව හේවත්, සත්‍ර මජ්ජසතාව හේවත්, ඒ මදහත් බව සංස්කාරයන් කෙරේ මදහත් බවක් කියන්නේ. සමාජ කැමැත්ත හැටියට පවත්වන්න බැහැ. අනාත්ම ලක්ෂණයක් තියෙනවා. තම වශයේ තම වශයෙන් පවත්වන්නේ. උපේක්ෂාවම තුල සිත පිහිටවන්න බැහැ. සමාජ වශයෙන් පවත්වන්න බැහැ. ඒක ලක්ෂණයක් ආශ්‍රය. මොකද දෙන්නේ? එහෙනම් මට හොඳට දැන් මට ඇලීමක් නැහැ ගැටීමක් නැහැ දැන් මට ඒක හොඳටම දුර්වලයි මගේ සිත තත්‍ර මාජ්‍යතතාවේ තියෙන්නේ උපේක්ෂාවේ තියෙන්නේ මදහත් භවයේ තියෙන්නේ කාගේ උපේක්ෂාව මගේ ආදිති මගේ උපේක්ෂාව ආ දිති වැරදි දැකීමක් තුළින් ගන්න ආත්ම දිත්‍ය තුළ ඉඳගෙන සක්කාය දිට්ඨිය තුළ ඉඳගෙනයි ගත්තේ. එහෙනම් දැනගන්න එතන මග නෙමෙයි එතන නොමග. ඒ දික්තිය තියෙනවා. හදයි මගේ ඒ සත්‍ය මජ්ජතාව එහෙම නැත්නම් ඒ උපේක්ෂාව ඒ නැදහස් බව මට දැන් හොඳට තියෙනවා. මම ඒ වෙලෙන්නේ ගැටින්නේ මො මොකුත් නැහැ දැන් මම අයින් කළා ඔක්කොම තියෙන්නේ. මට දැන් හොඳට තියෙනවා. මානෙ. උපේක්ෂාව මට හොඳට තියෙනවා. මගේ ඒ උපේක්ෂාව බොහොම උසස්. මානෙ. ඒ උපේක්ෂාවට ඇලොම් කරනවා. ආශා කරනවා, ප්‍රිය කරනවා. තණ්හා. දැන් බලන්නකො බොහොමද දැන් එන්නේ මිත්‍ර වේශයේ. මිත්‍ර වේශයෙන් එන්නේ. හැබැයි ක්ලේශය. මිත්‍ර වේශයෙන් එන්නේ Tamanට උදව් කරන්න, උපකාර කරන්න, පිහිට වෙන්න ආපු වේශයකින් එන්නේ. එන්නේ. දැන් මේ අකුසල් නෙමෙයි. වර්තවා තේරුම් ගන්න. අකුසල් නෙමෙයි සංසාර ප්‍රවෘත්තියට ප්‍රත්‍ය වෙන දේවල්. අපි දේශනා කරන්නේ සසරෙන් නිවන. ඒ නිසා නිවනට මේ උපක්ලේශයන් කයින් කරන්න. දැන් උපක්ලේශයන් කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන වටහාගෙන ඒවා ඒවට තැලෙන්නේ නැතුව ඒවා නිසා මානෙ උපදවා ගන්න නැතුව ඒවා වැරදියට දකින්න නැතුව මගේ උපේක්ෂාව උපේක්ෂා උසස් මට අතර මැදහත් බව තියෙන්නේ මං නෑ දැන් ඇලීම් ගැටි බොහොම දුර්වලයි නේ මානෙ ඒ උපේක්ෂාවට ඇලුම් කරනවා. සංනා. ප්‍රිය කරනවා, ආශා කරනවා. තණ්හා. සියුම් වශයෙන් එන. සියුම් වේසෙන් එන. තේරුම් ගන්න. අවබෝධ කරගන්න. ගාම්භීර ධර්මයක්. එහෙනම් මේ ධර්මතා තුනට ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. මොන ධර්මතා තුනද? තණ්හාවටයි මානෙටයි දික්කියයි. ඇයි? මේ ධර්මතා තුන ක්‍රියාත්මක වෙන්නේ පුතග්ජනයන්. ආර්ය පුච්චරයන්ට නෙමෙයි. පෘථග්ජන පුච්චලයන්ටයි සන්නාවයි මානෙයි දික්කයයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් උපේක්ෂාවත්යි තියෙකටද? වැරදියට ගත්තොත් උපේක්ෂාවත්යි තියෙන්නේ. ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන සන්නා මාන දික්කිතේ. දැන් අපි දැක්කා. නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා. කොහොමද? චිතක්ෂණයක් තුළ ඉපදෙපින්දිනවා. උපදිනවට කියෝදී විපරිණාමයි පෙරළුවා ශණයෙන් අනිත් පැත්තට බින්දිලා අවසන් කරා වැය. උදේ වැය. දැක්කා. දර්ශන. කොහෙන්ද දැක්කේ? නුවණින් ඥානෙන්. ප්‍රඥාවෙන් දැක්කා. විදර්ශනා ප්‍රඥා. විදර්ශනා ඥාන. ප්‍රොජ්‍යඥානු දර්ශන ඥානයි. ඒක උද්‍යව්‍යානු දර්ශන ඥානය තුළ අපි නිවැරදිව පැහැදිලි කරගන්නවා. එහෙනම් ඒකත් ඇලෙන්නේ. ඒකත් ආශා කරන්නේ. ඒකත් ප්‍රිය කරන්නේ. අපි නිවැරදිව මෙනෙහි කරගෙන යනවා. ඒකත් අනිත්‍යයි. ඒ උපේක්ෂා කියන ධර්මතාවයත් සතර මජ්ජත්තා කියන ධර්මතාවය මදහත් බව සංස්කාරයන් කෙරෙහි තියෙන මදහත් බව ඒක සිතුවිල්ලක් ඒකත් අනිත්‍යයි ඒක දුකයි ඒක අනාත්මයි. තමයි කැමති හැටියට පවත්වන්න බැහැ. අයිති වෙන්නේ දුකට. ඒක සිත තුළ පවතින ඉඩ දුන්නොත් අර පටිච්ච සමුප්පාදයට අනුව ගලපලා බලන්න ගිහිලා දුක කියන තැන පතිත කරනවා. දුක කියන තැනට අතුල් කරනවා. වාපච්චය ජාති ජාති පච්චය ජරා මරණ. එහෙනම් ඒකත් අපි නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. අනිත්‍යයි. දුකයි අනාත්මයි. ඒ අනුව අපි ඒකට කියන ආස්ාව, චන්දරාගය, ඇල්ම, කැමැත්ත අපි සිතින් අයින් කරනවා. නැත්නම් උපේක්ෂාවක් වෙනවා. එකක් ඒක. දැන් මේ සියලු කරුණු තව එක කරුණක් තියෙන එකක් කියලා පැහැදිලි කරන්න. ඒකවට තියෙන්නේ නිකාන්ති කියන එක. නිකාන්ති කියන්නේ සියුම් සංහාව. සංහාව කියන්නේ ඇලෙන ස්වභාවය. භාවනාවටත් ඇලෙන්න එපා. ඇලෙන්න එපා. ප්‍රශ්න භාවනා කරන්න ඕන. විභාග කරන්න ඕන. පරීක්ෂා කරන්න ඕනේ. බෙදලා වෙන් කරලා බලන්න ඕනේ. හැබැයි හැලෙන්නේ නැතුව. ඒකාන්තය කියන්නේ ශ්‍රේයම් සංහා. අර මම මුලින් සඳහන් කළ කරුණු ඒ තමයි ආලෝකය. ආලෝකයට ශ්‍රේයම් සංහා වැටෙන්න වෙන්න පුළුවන් මම පැහැදිලි කරා. ඒ වගේම ඥානෙට ඒ උපදින විදර්ශනා ඥානෙට එළුම් කරන්න පුළුවන් ශ්‍රේයම් සංහා. ඒ වගේම ප්‍රීතියට සතුට විදර්ශනා භාවනා කිරීම තුළ උපදින ඒ ප්‍රීති ඒ සතුටට ඇලුම් කරන්න පුළුවන්. පස කරන්න පුළුවන්, ප්‍රිය කරන්න පුළුවන්. ඒ වගේම පස්සද්ධිය කාය චිත්ත දෙකේ සංසිඳීම ඒකට ඇලුම් කරන්න පුළුවන්, ප්‍රිය කරන්න. ඒ නිකාන්තිය හේවත් සියුම් තණ්හා. ඊගාවට සැපය. කායික සැපය. කයට දැනෙන සුවය. මානසික සුවය. ඒකටත් තෘෂ්ණාව. සියුම් වශයෙන් එයි. ඒ වගේම අර ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවටත් ආශ කරනවා, ප්‍රිය කරනවා මම පැහැදිලි කරා. එකින් එක එකින් එක එකින් එක පැහැදිලි කරලා දෙන්න. එහෙනම් ඊගාට තිබෙන වීරය. වීරයටත් ඇලුම් කරනවා. ආශ කරනවා, ප්‍රිය කරනවා. සියුම් තණ්හා. ඊගාට තියෙන සිහිය. සිහියටත් ඇලුම් කරනවා, ප්‍රිය කරනවා. මේකකටත් ඇලුම් කරන්න එපා, ප්‍රිය කරන්න එපා, ආශ කරන්න එපා. ඒකට තියෙන්නේ උපේක්ෂාව. ඒ උපේක්ෂාවට තැළුම් කරන්න එපා, ප්‍රිය කරන්න එපා, ආශ කරන්න එපා. බුදුරජාණන් දේශනා යම් තැනක යම් ප්‍රිය ස්වභාවයක් තියෙනවද, ඇලුම් කරන ස්වභාවයක් තියෙනවද, ආශ කරන ස්වභාවයක් තියෙනවද, එතන තියෙන්නේ සංහාව. එතන සංහාව වැඩෙනවා. ඒකයි මං මේ ධර්මතාවයන් ඡේදනේ හෙවත් කපලා අයින් කරනවා නෙමෙයි. ඉගුල්ලල් දාන්නේ. අපි දන්නවා යම් දෙයක් කපලා අයින් කරාට භාගයට කැපුවට ඒක නැවත ලියලා නැවත හැදෙන නැවත වැඩෙන හොඳයි උගුල්ලලා දැම්මොත් එහෙනම් දික්කේ උගුල්ලලා ගන්න මානේ උගුල්ලලා ගන්න සංහාව උගුලවන්න උගුල්ලලා ගන්න සියුම් වශයෙන්වත් ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ සංහාවත් මානයත් දික්කයක් කියන ධර්මතා තුන යම් වෙලාවක යම් තැනක සියුම් වශයෙන් හට ගන්නවා නම් හොඳට දැනගන්න හොඳට දැක ගන්න සසර. දැන් මේ කරුණු 10 හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ කරුණු 10න් වෙන්ව ඒ කරුණු 10 චිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී අපි නිවැරදිව අනිත්‍ය වශයෙන් නිවැරදිව දුක්ඛ වශයෙන් නිවැරදිව අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා සබ්බේ සංඛාරේසු අනිච්ච සංඤ්ඤා. ත්‍රජානස දේශන. ගිරමානන්ද සූත්‍රය. හැබැයි ඊට කලින් අනිච්ච සංඥාව කියලා එකකුත් එතන කියනවා. අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනත්ත් සංඥා, පහාන සංඥා, විරාග සංඥා, සබ්බලෝකේ අනදිරත් සංඥා. ඒ ආදී වශයෙන් කියනවා. එහෙනම් ඒ ආයෙත් කියන සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ඇයි ඒ? ආ මෙන්න මේ ධර්මතාවයන් ඒත් එහෙනම් තේරුම් ගන්න. ඒකට සබ්බ සංකාරේසු අනිච්ච සන්නා සංඥා. සියලු සංස්කාර ධර්මයන් ඒකයි. එහෙනම් මේ සිතුවිලි අනිත්‍යයි. ඒක විහිලා දාන්නේ දුකට. ඒක තියෙන දුක්ඛ ලක්ෂණයක්. තමාගේ වශයේ පවත්වන්න බැහැ. එක ධර්මතාවයක් තමක ධර්මතාවයක්වත් තමාගේ කැමැත්ත හැටියට තමාගේ වසඟේ හෝ බාහිර කෙනෙක්ගේ වසඟේ හෝ වෙන යම් කිසි බලවත් කෙනෙක්ගේ වසඟේ හෝ ඔය ඉහළ ඉන්න අය ත බොහොම ගෞරව දක්වන විශාල පිරිසක් දෙවි දේවතාවුන් කියන එයාලගේ වසඟේ පවත්වන්නත් බැහැ නිර්මාණය කළා ලෝකය නැවුවා කියලා වැරදි දික්ටි දාගෙන ඉන්න අය ඉන්නවා. දැන් එහෙම ඉන්නවනම් යම් කෙනෙක් එයාලගේ වශයෙන් පවත්න්නද? පවත්න්න. ඇති වෙනව නැති වෙනව. හට ගන්න සනේ නැති වෙනවා. එහෙනම් මේ පිළිබඳව නිවැරදිව දැනගන්න නිවැරදිව දැක්කන්න. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ස්කන්ධ පංචකයේ ඉඳලා දේශනා කරනවා. දැන් කිව්වේ ඔය උපක්ලේශයන්ට අහු වෙන්නේ නැතුව ඒවා මග හැරලා ඒවෙන් ගැලවිලා මග නොමග කියන එක හරියට වෙන් කරගෙන නොමගට වැටෙන්නේ නැතුව නිවැරදිව මගට වැටෙන ආකාරයයි කිව්වේ. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාර ධර්මියෝ අනිච්ච සංඥාවෙන් ගන්න. අනිත්‍ය වශයෙන් සංඥාව කියන්නේ හඳුනා ගන්න. අනිච්ච කියන්නේ නිට්ටය නැහැ, ස්ථිර නැහැ. සදාකාලික නැහැ. අස්තිරයි తాවකාලිකයි මොහතයි ක්ෂණයයි රූපයට ක්ෂණයයි සිතට ක්ෂණයයි විතක්ෂණ 17ක් වට ක්ෂණයයි මනසට ක්ෂණයයි එහෙනම් අනිත්‍යයි අපි තවදුරටත් මේ අනිත්‍ය දුක අනාත්ම කියන පස් පංචස්කන්ධය විභාග කරලා පරික්ෂා කරලා අපි අවබෝධ කරගන්නවා. ස්කන්ධ පංචකය. ආයතන පිළිබඳව විභාග කරලා පරීක්ෂා කරලා අවබෝධ කරගන්න. ධාතුන් විභාග කරලා පරීක්ෂා කරලා අවබෝධ කරගන්න. ග්‍රජාන් වහන්සේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී දේශනා කරන අතිශය විශාල ප්‍රමාණයක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕන. ඒ තුළ තමයි සිතට සහතිකයක් ඇති වෙන්නේ. සිතට සහතික වෙන්නේ සිතට අනුගත වුණාට පස්සේ තමයි සහතික වෙන්නේ. ඔව් සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියන කාර්යය. ඒතර අනිත්‍ය නම් පටිච්චසමුපාදයක් එක්ක ගලපලා බැලුවා නම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දුක්ඛ සංඥා. එතකොට නිරන්තරයෙන් පිළීමක් තියෙන පීඩාවක් තියෙන නිරන්තරයෙන් පිළීම පීඩාව අපට ඇති කරන්නේ දුකක්. ඒ දුකට ප්‍රත්‍යයයි. Taman හිතුවට පුංචි හෝ පැවැත්මකට එන්න එපා කියලා. පැවැත්මකට ආපු යම් ධර්මයක්, රූප ධර්මයක් හෝ නාම ධර්මයක් විඳින්න එපා, විඳිලා අවසන් වෙන්න එපා කියලා. ඒවා තමන්ගේ කැමැත්ත හැටියට පවත්න්නේ. කියන එක පැහැදිලි වෙනවා අනාත්ම ලක්ෂණය තුළ. ඒතර පැවැත්මකට එන්න එපා, පැවැත්මකට ආපේවා විඳින්නත් එපා. විඳි නිදලා අතුරුදහන් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරාට ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. නියත වශයෙන්ම හටගැන්මක් තියෙනවා. බිඳිලා අවසන් වීමක් තියෙනවා. එහෙනම් අපි ඒ සඳහා නිවැරදිව සහතික කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු රාශියක් විභාග කරන්න. ස්කන්ධ පංචකය. ආයතන 12, ධාතු 18. ద్వාර 6ක් අරමුණු හයක් විඥාන හයක් ස්පර්ශ හයක් වේදනා හයක් සංඥා හයක් සංචේතන හයක් ප්‍රශ්නා හයක් විතර්ක හයක් විචාර හයක් කොනප කොටස් 32ක් ඉන්ද්‍රිය 22ක් ධාතු 18ක් කසින 10ක් සමත විපස්සනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕන. හැබැයි සමත විපස්සනත් ඕනේ. සමතේ විපස්සනා නැතුව මේ ධර්ම අවබෝධ කරගන්නත් බැහැ. ඒ ධර්මතා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒකයි සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා. ගිරිමානන්ද සූත්‍රයේ ආනන්දහාමුදුරන්ට පැහැදිලි කරේ ගිහිලා ගිරිමානන්දට මේ සූත්‍රය දේශනා කරන්න යාගේ රෝග සුව වෙයි කියලා. මේ රෝග සුව කරගත්තේ ධර්මයේ මෙනෙහි කරන. එහෙනම් කසින 10ක් පටිච්චසමුප්පාදයේ අංග 12ක් බව 3ක් බව 9ක් මේ සෑම දෙයක්ම ගන්න ඕනේ පරීක්ෂණය සඳහා ඒ පරීක්ෂණය කරන්න මනසින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් ඒ සෑම ධර්මතාවයකම ක්‍රියාත්මක වෙනවා කියනවා කියන එක මනසට අනුගත කරගන්න සිතට අනුගත කරන්න සිතට සහතික කරගන්න ඒ තුළ ඇලීම දුර්වල කරනවා ආශාව දුර්වල කරනවා බැඳීම ඡන්ද රාගය දුර්වල කරනවා. එහෙම නැත්නම් මේ ලෝකෙ කිසි කෙනෙකුට මේ තෘෂ්ණාව අයින් කරන්න බෑ. මේ ආසාව අයින් කරන්න බෑ, ඇල්ම අයින් කරන්න බෑ. බාහිර වස්තුන් පිළිබඳව ආසාව ඇල්ම අයින් කරයි. ඒක ගැටලුවක් නේ. දැන් මේ වර්තමානයේ මේ මොහොතේ සිද්ධ වෙන ලෝකය පුරා සිද්ධ වෙන මේ කොරෝනා මහා වසංගතය තුළ මරණය දොරකඩට ඇවිල්ලා කියලා දැන් යන්තම් තේරිලා තියෙනවා වැටහිලා තියෙනවා. මාර්යා දැන් දොරකොඩ ඉන්නේ කියලා. දැන් කල්පනා කරනවා මෙච්චර කල් එහෙම හිතුවේ නැහැ. එහෙම හිතුවා කීප දෙනෙක්. ටික දෙනෙක් එහෙම හිතුවා මේ වස්තු අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි. මේවා අපිට සදාකාලිකව පිළිහිට වෙන්නේ නැහැ කියන කාරණය ටික දෙනෙක් හිතුවා. හැබැයි දැන් ගොඩාක් දෙනෙක් හිතනවා කල්පනා කරනවා අයියෝ මේ භෞතික වස්තුන් වලින් ඇති වැඩේ මොකක්ද? මේ කොරෝනා වසංගතය එහෙම නැත්නම් මේ කොරෝනා රෝගයට ගොදුරු වෙච්ච අය නැවත ගෙදරට එන්නේ නැහැ. ඒ දේහයවත් ගෙදරට ගේන්න බෑ. ඒක එහෙම ආදාහන කටයුතු සිදු කරන්නේ. එහෙනම් මාර්යා පිළිබඳව දැන් පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් පොඩ්ඩක් හිතනවා. එහෙනම් සබ්බ සංඛාරේ ස්වරිත්‍ය සංඥා. මේ ස්වභාවය, මේ රූප වේදනා සංඥා පුකන්න ඉස්සෙල්ලාම කරුණු පහ. රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ අපි මේ ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද? ඒක කොහොමද මනසට අනුගත කරගන්නේ? ඒක කොහොමද මනසට සහතික කරගන්නේ? සහතික කරගන්න ඕනේ. ඉතල මනසට අනුගත කරගන්න. ඊට ඉතල මනසින් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් අපි ගන්න. අපි ගන්න චක්ක ප්‍රසාද රූපය. ඒ පිළිබඳව අපි විභාග කළා බෙදලා වෙන් කළා පෙන්වලා දුන්නා. චක්ක ප්‍රසාද රූපය කියන්නේ මොකක්ද කියලා. මේ ඇස මැද්දේ තියෙන කළු ඉන්ද්‍රියා මැද්දේ තියෙන චූටි පිටක් ඒක ප්‍රසාද රූපය කියලා දැන් ඕන කෙනෙක් දන්නේ. ගොඩාක් දෙනා දන්නේ. ධර්මයේ ශ්‍රවණය කරන අය දන්නේ. එහෙනම් ඒ චක්ක ප්‍රසාදය අපි හේතු ප්‍රත්‍ය අනුවත් බලලා අපි උද්‍යව්‍යාණු දර්ශන ඥානය උපදවා ගන්න තැනට එනකන් එනවා. ඒක ධර්මතාවයක් අරගෙන. ඒ චක්ක ප්‍රසාද රූපය අපට වර්තමානයේ ඇති කළ දුන්නේ පෙර භවයේ අවිද්‍යාව. පෙර භවයේ සංහාව. පෙර භවයේ උපාදාන. මේ ධර්මතා තුන අපේ මනසේ ක්‍රියාත්මක වුණා පෙර භවයේ. ඒ අනුව අපි කර්ම කළා. එහෙනම් පෙර භවයේ ධර්මතා හතරක් හේතු අවිද්‍යාව, සංහාව, උපාදාන, ආ කර්මය. ඒ කර්ම භවයෙන් තමයි උප්පත්ති භවයක් හැදුවේ. ඒ මනුෂ්‍ය ආත්ම භවය. හැබැයි ඒ චක්ක ප්‍රසාදයට වර්තමානයේ ප්‍රත්‍යයයි ආහාරය. දැන් බලමු. හැබැයි තව කරුණු හතරක් ප්‍රත්‍යය ඒවා අපි කියලා දීලා තියෙනවා. ආහාරය විතරක් නෙමෙයි කම්ම චිත්ත ඉරිකු කියන ධර්මයන් ප්‍රත්‍යයයි. හැබැයි මේ රූපයට වඩාත්ම ප්‍රත්‍ය ආහාරය කර්ම ප්‍රත්‍යය. එක හා සමානයි. සීතෝෂණ දෙකක් ප්‍රත්‍යයයි. සිතත් ප්‍රත්‍යයයි. ආහාර ප්‍රත්‍යයයි. අපි මේ පරීක්ෂණය සඳහා අනිත්‍ය දුක අනාත්ම කියන මේ ලක්ෂණ තුන අවබෝධ කරගන්න කරන පරීක්ෂණය සඳහා ඉතින් අපිට තේරෙන අපිට අවබෝධ වෙනවා අවිද්‍යාවක ධර්මතාවය. සංඥාව එක ධර්මතාවයක්. උපාදාන එක ධර්මතාවයක්. දැන් මේවා වෙන වෙන වශයෙන් අපි පැහැදිලි කරලා දීලා තියෙන අවිද්‍යාව කියන්නේ මොකද්ද? සංහාව කියන්නේ මොකද්ද? උපාදානය කියන්නේ මොකද්ද කියන කරුණු දැන් දේශනා කරන්නේ නැහැ. ඒවා අපි කලින් සූත්‍ර කලින් දේශනාවල අනන්ත ප්‍රමාණ පැහැදිලි කරලා දුන්නා. කර්මය කියන්නේ මොකක්ද කියන එකත් ගන්නවා. කර්මයේ ප්‍රතිඵලයක්, කර්මයේ ප්‍රතිඵල භුක්ති විඳින්න සකස් වෙච්ච නාම රූප දෙකක් වර්තමානයේ අපි ඵල වශයෙන් භුක්ති විඳිනවා. එහෙනම් පෙර භවයේ ධර්මතා හතරක් වර්තමානයේ ආහාරය. ඒකට වර්තමාන භවයේත් අපිට අවිද්‍යාව වර්තමාන භවයේත් අපට සංහාව තියෙනවා. වර්තමාන භවයේත් අපට උපාදානයක් තියෙනවා. ඒ අනුව වර්තමාන භවයේ අපි කර්මස්ථාන. කර්මස්ථාන. ආහාරයක් ප්‍රත්‍යයයි. දැන් මේ අවිද්‍යාවෙත් කියන්නේ ඉපද බිඳින ස්වභාවයක්. වර්තමාන අවිද්‍යාවේ නැද්ද ඉපද බිඳින ස්වභාවය? හිතේනේ. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයක් චිතක්ෂණයක් තුළ ඉපදෙනවා. එහෙනම් වර්තමානයේ අවිද්‍යාව කියන සිතවිල්ල නාම ධර්මයක් චිතක්ෂණයක් තුළ ඉපදෙනවා. ඒ චිතක්ෂණයක් තුළ ඉපදෙනවා නාම ධර්ම. තෘෂ්ණාව තියෙනවා නම් තෘෂ්ණාව නැමැති නාම ධර්මයක් එක චිතක්ෂණයක් තුළ ඉපදෙන්නේ. ඉපදෙනාට කියෝ උදේ කියලා බිඳිලා අවසන් වෙනාට කිව්වා බෑ. මේකෙත් තියෙන උදේනේ. දර්ශනය දැක්කා ඥානය නුවණ. අවිද්‍යාවෙත් කියන්නේ උදය වේ කියන ස්වභාවය. තෘෂ්ණාවෙත් කියන්නේ උදය වේ කියන ස්වභාවය. උපාදානයේ කියන ස්වභාවයේ වර්තමානයේ සිත තුළ ක්‍රියාත්මක වෙන උපාදා ඒකේ තියෙන්නේ හට ගැනීමක් සහ විදීල අවසන් වීමක්. උදය හටගත්. විදීල අවසන් වුණා වේය. ඒකේ තියෙන වෙන ස්වභාවය. ඒ අනුව කර්ම කරනවා නම් කර්ම කියන සිතුවිලි වලටත් තියෙන්නේ චිතක්ෂණයක් ආයශ්ච ඒකෙත් තියෙන උදයහා වේ කියන සමාන. උදයහා වේ. ඇති වෙනව නැති වෙන. ඒවත් සිතුවිලි විතරයි. ආහාරයට චිතක්ෂණ 17ක් තියෙනවා. ප්‍රත්‍යයයි මේ චක්ක ප්‍රසාද රූපී. නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණයක්. දැන් එතකොට අවිද්‍යාව කියන ධර්මතාවය කොහේ හරි රැස් වෙලා එකතු වෙලා ගොඩ ගැහිලා තිබිලා වනේ. අලුතෙන් අලුතෙන් අලුතෙන් නැතිද? ඒ චිත්තක්ෂණයක් ආයශිතල එක දෙබිඳිලා අවසන්නේ කාලයට. සංනාවත් කොහේ හරි ගොඩ ගැහිලා එකතු වෙලා රැස් වෙලා තිබිලා එනවනේ. අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදින. උපදිකෂණයෙන් නැතිය. උපාදානයේ කියන ධර්මතාවයත් කොහේ හරි එකතු වෙලා රැස් වෙලා ගොඩ ගැහිලා තිබිලා එනවනේ. අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදින උපදින ශරණින් නැති. කර්ම කියන ඒවත් එකතු වෙලා ගොඩ ගැහිලා රැස් වෙලා තියෙන ඒවා. අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදින උපදින ශරණින් නැති. හැබැයි විපාකයේ පිණිස සිත තුළ බලවත් සනිපාන් කරගෙන කියනවා. ඒ අනාගතයට විපාක පිණිස. චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා සිතුවේ. ඒක අවසාන චිතසිතට අරමුණු කරාමයි භවයක් හදන්නේ. එහෙනම් කොහේ හරි එකතු වෙලා රැස් වෙලා ගොඩ ගැහිලා තිබිලාව නෙමෙයි. අලුතෙන් අලුතෙන් නෙමෙයි. නාම ධර්මයේ විතර නෑ රූප ධර්මයක් තියෙනවා. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින උපදින සනේ නැති වෙනවා. ආහාරයක් ඒවත්. අලුතෙන් අලුතෙන් අලුතෙන්මයි උපදින්නේ. එයි චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙන. චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනවා නම් සනයක් තුළ ඇති වෙනවා. එහෙනම් එතන තියෙන නිත්‍ය ලක්ෂණයත් අනිත්‍ය ලක්ෂණය. ඒතර අවිද්‍යාව කියන ධර්මතාවය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ චිත්තක්ෂණයක් පිළිබඳව. සංනාව කියන එක නිත්‍යද අනිත්‍යද? ස්ථිරද සදාකාලිකද අස්ථිරද සාවකාලිකද? අනිත්‍යයි අස්ථිරයි සාවකාලිකයිද නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි. අනිත්‍යයි අස්ථිරයි සාවකාලිකයි. චිත්තක්ෂණය චිතක්ෂණයක් තුළ ඉපදෙන්නේ. උපාදාන චිතක්ෂණයක චිතක්ෂණයක් තුළ ඉපදෙන්නේ. එහෙනම් නිට්ටය ස්ථිරයි සදාකාලිකද අනිත්‍ය අස්ථිරයි සාවකාලිකයි. අනිත්‍ය අස්ථිරයි සාවකාලිකයි. කර්මය සිතුවිල්ල චිතක්ෂණයක් තුළ ඉපදෙනවා. උදයවේ අලුතෙන් අලුතෙන්ම හටගත්ත හටගන්න ස්නේහයෙන් බිඳෙනවා. එහෙනම් එතන නිට්ටය ස්ථිරයි සදාකාලිකයි අනිත්‍ය අස්ථිරයි සාවකාලිකයි. අනිත්‍යය අස්තිරයි සාසංශය. ආහාරය වර්තමානයේ ප්‍රධාන වශයෙන් ප්‍රත්‍ය ආහාරය සබ්බේ සත්ත ආහාර ටික සියලු සත්‍ය ආහාරයෙන් යපේ. ආහාර නිට්ටය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යය අස්තිරයි සාවකාලිකයි. සිතක්ෂණ 17යි. ඉපද බින්දෙන ඇති වෙලා නැති වෙන. එහෙනම් මේ ධර්මතා උකට අලුතෙන් අලුතෙන්ම ආවා ඒ උදයයි. අලුතෙන් අලුතෙන් මොකද? ඇයි? නාම ධර්මයන් ත්‍රිපක්ෂණයක් තුළ ඉපද බින්දනවා ආය අලුතෙන් උපදිනවා. ආය අලුතෙන් උපදිනවා. බින්දෙනවා ආය අලුතෙන් උපදිනවා. ආය බින්දෙනවා ආය අලුතෙන් උපදිනවා. නිබ්බති ලක්ෂණය ඒ උදය. නිබ්බති ලක්ෂණය උදය. බින්දෙනවාද ඒ වේ ලක්ෂණයයි. විපරිණාමයි පෙරළුව සනෙන් පෙරළුව. සනෙන් පෙරළුවද ඒ විපරිණාම ලක්ෂණයයි. එහෙනම් උදේ වැය. හටගත්ත විඳිල අවසන් වෙනවා. ඒ තුළ ඒ තුළ මොකද්ද ප්‍රකට වෙන්නේ? ඒ තුළ ප්‍රකට වෙන අනිත්‍ය ලක්ෂණය. දැන් අවිද්‍යාවත්, සංනාවත්, උපාදානයත්, කර්මත් කියන මම එකටම ගන්නවා. ඒ සියලුම නාම ධර්මයි. නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ රූප ධර්මයන් එක්ක. අවිද්‍යා, තණ්හා, උපාදාන, කර්ම ක්‍රියාත්මක කරන්න මේ රූපය අවශ්‍යයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය අවශ්‍යයි. නාම රූප දෙකේ ක්‍රියාවලිය. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානේ විඥානපච්ච නාම රූපං නාම රූපච්ච සලආයතන. අන්න පටන් ගත්ත නාම රූප දෙකේ ක්‍රියාව ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි ඒ ඉදිරි ධර්මයේ ඊගා විදිරි ධර්මයට ප්‍රත්‍යයයි සලආයතන ප්‍රත්‍යයයි ස්පර්ශයට ස්පර්ශය ප්‍රත්‍යයයි වේදනාවට වේදනාව ප්‍රත්‍යයයි තෘෂ්ණාවට තෘෂ්ණා ප්‍රත්‍යයයි උපාදානයට උපාදානයේ ප්‍රත්‍යයයි කර්ම භවයට කර්ම භවයේ ප්‍රත්‍යයයි උපපති භවයට උපපති භවයේ ප්‍රත්‍යයයි ජාතියට ජාතියේ ප්‍රත්‍යයයි ජරා මරණ එහෙනම් අවිද්‍යා තණ්හා උපාදාන කර්ම කොහෙටද ගිහින් දැම්මේ අවිද්‍යාවට සිත තුළ ඉඩ දුන්නා නම් තෘෂ්ණාවට සිත තුළ ඉඩ දුන්නා නම් උපාදානයට සිත තුළ ඉඩ දුන්නා නම් කර්ම සකස් වෙන්න සිත තුළ ඉඩ දුන්නා නම් අර ප්‍රතික්ෂේප කරන ඒවා අකමැති ඒවා පිළිකුල් කරන ඒවා ගන්න වෙනවා. ප්‍රතික්ෂේප කරන්නේ මොනවද? ජරා මරණ. ගන්නම වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බන්ධයි. එහෙනම් දුකයිද? දුකයි. දැන් දුක්ඛක පැවැත්මක්ද තියෙන්නේ? ඔව්. ඒ අපි මොනවටද කැමති? අපි සැපට කැමති. දුකට අකමැති. දුක පිළිකුල් කරන්න. හැබැයි පිළිකුල් කරාට අයින් කරන්න බැහැ. බාර ගන්න වෙනවා. එහෙනම් අවිද්‍යාවත්, තණ්හාවත්, උපාදානයක්, කර්මත් කියන මේ නාම ධර්මයනුත් ගිහින් දාන්නේ දුකට. දුක් ලක්ෂණයක් තියෙනවා. දුකේ පැවැත්මක්ද තියෙන්නේ? එතනටද ගිහිල්ලාද දාන්නේ? ඔව්. එතනට ගිහිල්ලා දාන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් සන්නාව තියෙන තාක්කල් උපාදානය තියෙන තාක්කල් කර්ම රැස් කරන තාක්කල් ප්‍රවර්තමාන භවය ආහාරය ප්‍රත්‍යයයි අන්න දැක්කා නිබ්බති ලක්ෂණය දැක්කා අලුතෙන් අලුතෙන් අලුතෙන් මහටගත් හටගත් උසනේ නැති වෙන විපරිණාමය වේශභාවය දැක්කා තමාගේ වශයෙන් පවත්න්න බෑ අවිද්‍යාව තමාගේ වශයෙන් පවත්න්න පුළුවන් නම් මම මේ මොහොතේම අයින් කරනවා සමාජ වශයෙන් මම කැමති නෑ විද්‍යාව මගේ සිත තුළ ක්‍රියාත්මක වෙන්න. සමාජයේ වශයෙන් පවත්න්න බෑ. සමාජ තෝරන විදිහට අයින් කරන්න. අවබෝධය තුළ අයින් කරන්න. අවබෝධය තුළ අයින්. තණ්හා සමාජයේ වශයෙන් තමට ඕන ආකාරයට ඕන වෙලාවට ඉවත් කරන්න බෑ. අවබෝධය තුළ ඉවත් වෙන්න. සංගරාජි, වැඳීම්, ආසා, ඇල්ම, කැමැත්ත අවබෝධය තුළයි දුර්වල වෙන්නේ ඒ දුර්වල වීමේ අවසානය ඉවරයි අවසන් තෘෂ්ණාවගේ ශේෂයක්වත් ඉතිරි නැද්ද අවසන් ඒ නිවනයි එහෙනම් ඒ ධර්මතාවයන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් දුකයි හැබැයි සමාජ කැමැත්ත හැටියට අයින් කරන්න බැහැ අවබෝධය තුළයි අයින් වෙන්නේ එනිසා තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් අපේ මනසින් මේවා අයින් කරන්න අතින් අරන් අයින් කරන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ නෑම කරන්නත් බෑ අවබෝධය පිණිස දහම් දේශවා අවබෝධ කරගත්ත අය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අය දුකෙන් මිදුණා අනවබෝධය තුළ ඉන්න තාක්කල් දුකෙන් මිදෙන්න බෑ. එහෙනම් මේ ධර්මතා නිබ්බති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණයක් තියෙනවා. නිබ්බති ලක්ෂණයට කියෝදී එසෑම ධර්මතාවයකම තියෙන හටගන්න ලක්ෂණයක් අභිදීම් ලක්ෂණය අවසන්. උදේ වේ දර්ශනය දැක්කා ඥානේ නෝන. ඒ තුලින් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගත්තා. පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපලා දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගත්තා. ප්‍රකට කරගත්තා. තමාගේ වශයේ තමාගේ කැමැත්ත හැටියට මේවා ප්‍රතික්ෂේප කරන්න බෑ අයින් කරන්න බෑ අවබෝධය තුල අයින් කරන්න ඕනේ කියන එක තේරුම් ගත්ත අනාත්ම ලක්ෂණය. තේරුම් ගත්තා. සමාජ කැමැත්ත හැටියට නෙමෙයි මේවා පවතින්නේ. ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙන කලින් කියන ධර්මතාවය. එහෙනම් අනේ යම් කිසි කෙනෙක් එතකොට මේ එකම ධර්මතාවයක් අරන් චක්කෝ ප්‍රසාද රූපේ එකම ධර්මතාවයක් අරගෙන පරික්ෂා කරලා බැලුවා. එතකොට චක්කෝ ප්‍රසාද රූපයට අවිද්‍යාව ප්‍රත්‍යයයි සංනාව ප්‍රත්‍යයයි උපාදානයේ ප්‍රත්‍යයයි කර්ම ප්‍රත්‍යයයි අනාගතයේ චක්කෝ ප්‍රසාදයක් හැදුවොත් ওই හතර ප්‍රත්‍යයයි අනාගත භවයේදී ආහාරයක් ප්‍රත්‍යයයි ආහාර විතරක් නෙමෙයි කම්මචිත්තයි කියන ධර්මතාවයෙන් ප්‍රත්‍යයයි අනාගතයේත් වෙන්නේ කියන්නේ නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණ නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණ අලුතෙන් අලුතෙන් අලුතෙන්ම හට ගන්නවා ඒතර චක්ක ප්‍රසාද රූපේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම හට ගන්නවා හට ගන්න සැනෙන්නේ තියෙනවා එතකොට උදේට තියෙනවා හට ගන්න සැනේ නිබ්බති ලක්ෂණය ඒ උදයයි විපරිණාම හැවත් පෙරලනවා ඒ වැයයි දර්ශනය දැක්කා ඥානය නුවණ ප්‍රයණුව එක්ක අනිත්‍ය ස්වභාවය මනසට අනුගත කරගත්තා සාසිත කරගත්තා අනිත්‍ය චක්කෝ ප්‍රසාද රූපයත් අනිත්‍යයි ඒ හදන්න ප්‍රත්‍ය වෙන සියලු ධර්මයන්ොත් අනිත්‍යයි අවිද්‍යා කන්නා උපාදාන කර්මත් අනිත්‍යයි ආහාරයත් අනිත්‍යයි කම්ම චිත්ත ඍතු කියන ඒවාත් අනිත්‍යයි වර්තමානයේ. නිබ්බති ලක්ෂණයක් කාවේ පරිණාම ලක්ෂණය. මනසට අනුගත කරගන්න හැබැයි මම ඒ විතරක් මාදි සහතික කරගන්න. සහතික කරගන්න. සහතික කරගැනීම තුළ තමයි ස්ථාවර වෙන්නේ. ඊට පස්සේ අනිත්‍ය වශයෙන් මේ ලෝකෙ කිසි දෙයක් දකින්න බෑ. හැබැයි මේ එකක් විතරයි කිව්වේ. තව තියෙනවා ගොඩාක් කියන්න පංචස්කන්ධයෙන්. එතකොට චක්කෝ ප්‍රසාදය ගැන විතරයි කිව්වේ. සෝත ප්‍රසාද රූප ගාන ප්‍රසාද රූප ජීව ප්‍රසාද රූප කාය ප්‍රසාද රූප මේ සෑම ධර්මතාවයන් පිළිබඳව ඉදිරි දේශනාවලදී සඳහන් කරනවා. අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා. සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරගෙන යනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක්. බොහොම ශ්‍රද්ධාවෙන් උත්තර ශ්‍රවණය කරා. තැන්පත් සිටින් එකඟ සිටින් ඇහුවනම් ධර්මයේ පැහැදිලි. මේක දැනගෙන දැකගෙන යන ගමන නොදැන නොදැක යන ගමනක් නෙවෙයි. දැනගෙන දැකගෙන මග පිරිසිදු කරගෙන යන ගමන. නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටිලා ඒ නිවැරදි මග ගමන් කරන ආකාරය ඒ ගමනේ අවසානය සියලු දුක් වලින් නිදහස් වීම. එතන ජරා නැහැ. එතන ව්‍යාධි නැහැ. එතන මරණ නැහැ, එතන ශෝක නැහැ, එතන කනගාටු නැහැ, එතන හැඬීම් වැළපීම් දුක් දෝමනස් නැහැ. එතන ප්‍රියයන්ගෙන් වෙන්නේම අප්‍රියයන් හා එක්කීම් කැමති දැන් නොලැබීම අකමැති දේවල් වැඩි වෙනවා. එයි නාම රූප දෙකේ ක්‍රියාවක් එතන නැහැ. ස්කන්ධ පංචකේ ක්‍රියාවක් එතන නැහැ. ආයතන වල ක්‍රියාවක් නැහැ. ධාතුන්ගේ ක්‍රියාවක් එතන නැහැ. කර්මයේ ක්‍රියාවක් නැහැ. කර්මයේ විසින් සිදු කරන ක්‍රියාවන් එකන නැහැ පුනර්භවයක් නැහැ. සියල්ල නැවතුණා. නිවුඩ. ඒ තමයි නිවන. එහෙනම් Thank you.